නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨහන් දේශනාව අද කමඨාන් දේශනාවට මාතෘකා කොටගත්තේ ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින ගන්ධය මත සිත පිහිටා සිය පැවැත්වීම කියන කමඨාන. අපි දන්නවා මේ ආනාපාන සති භාවනාවේ මේ ලෝකේ පවතින සෑම ධර්ම කාරණාවක්ම අන්තර්ගත වෙලා පවතින බව. තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරලා මේ ලෝක සත්‍යයේ විමුක්තියට දේශනා කරපු නිර්වාණ ධර්මයේ 84000ක්ම මේ ආනාපාන සතියේ අන්තර්ගතයි. අද අපි මේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාව තුළින් එක ධර්ම කාරණාවක් සරලව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ තමයි ඇලීමේ ගැටීමේ ස්වභාවය මේ කමඨාන් භාවනාව තුළ අපට ප්‍රත්‍යක්ෂ වෙන එක කාරණාවක් තමයි මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කරනකොටගෙන සිත නිවන අරියත් ඵලයේ බලාපොරොත්තු වෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා මේ මාර්ගයේ වඩනකොට එයා নানা ප්‍රකාර නාම රූපත් එක්ක පැටලෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේ නාම රූප වලින් ඇති වෙන්නේ කුමක්ද කියලා බලනකොට අපට පෑදීලව පේනවා එක්කෝ එයා ඇලෙනවා. එහෙම නැත්නම් එයා ගැටෙනවා. මේ ඇලීම ගැටීම මේ කමඨාන තුලින් කොහොමද සිදුවෙන්නේ කියලා බලනකොට ගන්ධය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි යම්කිසි භාණ්ඩයක පවතින ස්වභාවය. එහෙනම් අපේ පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච යම්කිසි වස්තුවක ස්වභාවයට සමවැදුනාම ඒකේ ಗುಣ තියෙනවා. ඝන ස්වභාවයක් ජීත්‍යින් යුක්ත ගුණයක් තියෙනවා. ද්‍රව ස්වභාවයකින් යුක්ත ගුණයක් තියෙනවා. ගලාගෙන යන ಗುಣ තියෙනවා. ගැටෙන ಗುಣ තියෙනවා. ඇලෙන ಗುಣ තියෙනවා. විසිරීලා යන ಗುಣ තියෙනවා රසත පවතිනවා මේ වාගේ වන්න ගන්ධ රස ඕජා කියන ඒ ධර්මතාවය මේ සෑම වස්තුවක් තුළම පවතිනවා මේ ගන්ධ කියන රසය ඒක තුළ පවතින එක ගුණයක් වර්ණය කියලා කියන්නේ එක ගුණයක් රසය කියලා කියන්නේ එක ගුණයක් ශබ්දය ඒක තුළ පවතින තවත් ගුණයක් එහෙනම් මේ ගන්ධය කියන ගුණයට මේ භාවනා යෝගියා සමවදිනකොට ගන්ධය කියන ගුණයට සිත පිහිටලා සිය පවත්වනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ගන්ධය කියලා කියන පොදුව කතා කරන ධර්මතාවයක් වුණාට මේ ගන්ධය තුළ ස්වභාවයන් දෙකක් තියෙනවා එකක් තමයි කාමසුකල්ලිකානෝ කියන ස්වභාවය සහ අත්තකිලමතානු ස්වභාවය. කාමසුකල්ලිකානු ස්වභාවය නිතරම ප්‍රිය උපදවන ස්පර්ශනීය ස්වභාවයක්. අත්තකිලමතානු ස්වභාවය කියන්නේ අප්‍රිය ඇති කරන වේදනාව ඇති කරන ස්වභාවයක්. ආස්වාසය ප්‍රාස්වාසය මත ගන්ධය මත සිත පිහිටා සීය පවත්තන භාවනා යෝගියාට පෑදිලිව පේනවා තමන් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීඨනකොට මේ ගන්ධේ යම්කිසි ගුණයක් තියෙනවා ඒ ගුණයට තමන්ගේ සිත වෙනස් වෙනවා මේ ස්ථානයේ හැමතැනම අපි බලන නාම රූප වලින් මේ ශ්‍රාවක සංඝයාට ඇති වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලනකොට ඔක්කොම තියෙන ಗುಣ ප්‍රශ්න. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ ගොඩාක් දැඩි ලෙස සිංහනාද කරලා දේශනා කරන්නේ මහණෙනි ಗುಣ ධම්ම වඩන්න. එහෙනම් මේ ශ්‍රාවක සංඝ කියන තථාගතයන් වහන්සේගේ සෑම ප්‍රකාශයක් තුළම උන්වහන්සේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි ಗುಣ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජිපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න කියන තැන්වලදී අසෝමා ශ්‍රාවකයන්ගේ නාම ලයිස්තුවක් මෙතන නැහැ. හැබැයි ගුණ ලයිස්තුවක් තියෙනවා. එහෙනම් සංඝ ගැන කතා කරනකොට සෑම අවස්ථාවකදීම තථාගතයන් වහන්සේ සංඝයාට උපමා කරලා තියෙන්නේ ඒ සංඝයා කතා කිරීමට පාවිච්චිට ගන්නේ ಗುಣ. එහෙනම් ගුණේ මත තමයි සංඝ තීරණය වෙන්නේ. එහෙනම් අද අපගේ ಗುಣ පිරිහෙනවා නම් චරිතවල අඩුපාඩු තියෙනවා නම් මෙතනක් තියෙන්න ඕනේ අගුණ ප්‍රශ්නයක් නේ. ಗುಣ තිබුණාම ශ්‍රාවක සංඝ නම් අගුණ තිබුණාම අපි අසංඝ බවටපත් වෙනවා. ඒ සංඝ කියන නැති ස්වභාවයටපත් වෙනවා. එනනම් මේ සංඝ ස්වභාවයෙන් අපි අයින් වෙන්න දුස්සීල කියලා කියන මේ සීලවන්තභාවය නැති කරගන්න ස්වභාවයටපත් වෙන්න අපි තුල මොනවද තියෙන්න ඕනේ ಗುಣවලට අයන් එකතු කරලා අගුණ කියන එක තියෙන්න ඕනේ. ඒකත් එක්තරා ගුණයක්. එහෙනම් අද අපගේ චරිතවල අගුණ නිර්මාණය වෙලා සීලවන්තභාවය අයිමි වෙලා අපගේ චරිතය ලෝකෝත්තරව මේ තරම් පැටලිලිසාගත වුණා නම් ඒකට හේතුව කුමක්ද කියලා බලනකොට පඨවිය ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතයා ඒක රාශි වෙලා නිර්මාණය කරපු මේ සෑම නාම රූප ධර්මයක් තුලම ಗುಣ තියෙනවා ඒ ಗುಣ ප්‍රශ්නේ තමයි දැන් අපිට තියෙන්නේ. දැන් අපි මිනිස්සෙක්ගේ මලකඳක් ගෙනල්ලා ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ තබලා පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කමඨාණක් දුන්නයි කිව්වම එහෙමයි පින්වත පිළිකුල් භාවනා වඩන්න දැන් සූදානම් කාලේ හරි කියලා උන්වහන්සේ පිළිකුල් භාවනා වඩනවා. දවස ගානේ ඕජා ගලනකොට, දියර ගලනකොට, කිට්ටු වෙන්න බැරි වෙනකොට අනිත්‍ය උන්වහන්සේ භාවනාවක් වශයෙන් වඩනවා. මේ සෑම අණුවක්ම ඇති වෙලා ලස්සනට පැවතිලා විනාශ වෙලා යන මරණානුසතිය උන්වහන්සේ වඩනවා. ධම්මානුසතියතුන් වහන්සේ වඩනවායි මේක ධර්මානුකූලව දකින්න නිසා. එහෙනම් අනිත්‍ය භාවනාව, පිළිකුල් භාවනාව, මරණානුසතිය, ධම්මානුසතිය වඩලා උන්වහන්සේ මේක විදර්ශනාවෙන් දැකලා මේකම විදර්ශනාවට වඩාගෙන rahat වෙනවා. මලමිනිය දිනදායක් විතර යනකොට කුණු වෙලා නැති වෙලා යනකොට ඒ ශ්‍රාවක සංගත් එතන නැති වෙලා රාත්පලයටපත් වෙනවා. එහෙනම් මේක ධර්මතාවයක්. එහෙනම් අපේ ජීවිතවල ඒ වගේ යම්කිසි කෙනෙකුගේ මරණයටපත් වෙච්ච කයක් ගෙනල්ලා දීලා ඒකට කමඨාණක් දුන්නාම මාර්ගඵල නිවන් අවබෝධ කරන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? ඒ කයට උලන් ටිකක් පුරවනවා. උලන් ටිකක් පිරෙව්වාම එයාට චලනයක් ඇති වෙන. කියන පණ එනවා. පණ ආපු කෙනෙක් එක්කගෙන ඇවිල්ලා කියනවා මෙන්න අපි කයක් ගෙනාවා කමඨාන් වඩන්න කියනකොට එයාට දැන් අනිත්‍ය මෙනෙහි කරන්නත් බෑ. පිළිකුල් භාවනාව වඩන්නත් බෑ. මරණානුසතිය වඩන්නත් බෑ. ධම්මානුසතිය වඩන්නත් බෑ. විදර්ශනා වැඩෙන්නෙත් නෑ. එයා අපායට වැඩ කරගන්නවා. එහෙනම් උලන් ටික ඉවත් කරලා කය දුන්නාම රාත්පලේ ලැබෙන්නත් උලම් පුරවලා කයක් දුන්නාම අපායට යන්නත් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතය නිර්මාණය වෙනකොට ඒ නිර්මාණය තුලින් අටගන්නා වූ ಗುಣ තමයි මෙතන තියෙන ප්‍රශ්නය. හොඳ මිනිස්සු දැක්කාම අපි හොඳට hina වෙලා කතා බහ කරනවා නරක මිනිස්සු දැක්කාම අපේ ඇඟ වෙවුලනවා ඒ මිනිසුන්ට දඬුවම් කරන්නට ඕනේ. ඒ වගේම හොඳට සත්කාර දන්න ගුණයාපත්කම් දන්න කට්ටියට ධර්මානුකූලව කතා කරනවා කිසිම සත්කාරයක් නැති ගුණයාපත්කම් නැති මිනිසුන්ට වේදනා ඇති වෙන විදිහට කතා කරනවා. අපට ගරු කටයුතු කරලා নমස්කාර කරලා කටයුතු කරන කට්ටියට බොහොම ගරුත්වයෙන් අපි নমස්කාර පූර්වක කතා කරනවා. සංඝයාට වඳින්නවත් දන්නේ නැති කෙනාට නිନ୍ଦා අපාස කරනවා. මේ තියෙන්නේ අර උලන් තියනවා නැහැ කියන ප්‍රශ්නය. අර කයෙන් උලන් ටික අයින් කරපු ගමන් අගුණ කියන්නෙත් නෑ, දොස් කියන්නෙත් නෑ, පලිගන්නෙත් නෑ, මොකවත් නෑ. ඒක කමඨාණක් වශයෙන් අරගෙන භාවනාවක් වශයෙන් අරගෙන අපේ විමුක්තිය අපි සලස ගන්නවා. ඒ කයටම උලන් ටික පුරවල ඇසකන දිවනාසය සමසිත ක්‍රියාත්මක කරවලා දුන්නාම ඒකෙන් කමටන් එතකොටයි ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි අපෝසත් වෙනවා. ඒ මට්ටමින් කිසිම කමටාණක් ගන්නෙ නෑ. එහෙනම් මොකවත් චලනයක් නැතිකොට ලැබෙන කමඨාන චලන තිබුණා කොච්චර ලැබෙනවද හැම මොහොතක් ගන්න ලැබෙනවද ඉරියව්වක් ගන්න ලැබෙනවද කියලා බැලුවාම එයාගේ සෑම තප්පරයක්ම රාතන් වහන්සේලා සියක් දහක් ලක්ෂයක් නිර්මාණය කරන්න පුළුවන් තරම් ලෝකෝත්තර ධර්මයේ ශ්‍රවණය වෙනවා. එහෙනම් මේ ගුණයට සමවැදිලා බලනකොට මේ ගුණය කරන කොටගෙන මේ ලෝකෙ දිහා බලනකොට ගුණය නිසා අපි පිරියෙනවා මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට වැටෙනවා ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින ගන්ධය මත සිත පිහිටා සීය පවත්තන භාවනා යෝගියාට තේරෙනවා මම ආස්වාස ප්‍රාස්වාසයේ ගන්ධය කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ගුණයක් ආනාපාන සති භාවනාවේ ಗುಣ තියෙනවා. නිවීමේ ಗುಣ, උණුසුමේ ಗುಣ, ගන්ධයේ ಗುಣ, වර්ණයේ ಗುಣ, ශබ්දයේ ಗುಣ, ස්පර්ශයේ ಗುಣ විසිරී යාමේ ಗುಣ, එකතු වීමේ ಗುಣ, ඇතුල් වීමේ ಗುಣ, පිටවීමේ ಗುಣ, පැවතීමේ ಗುಣ, නොපැවතීමේ ಗುಣ මේ වගේ ආනාපාන සති භාවනාවේ ಗುಣ තියෙනවා 121ක්. දෙතිස්මා තලයට අනුව අපි ಗುಣ සාමාන්‍යයෙන් 32ක් විතර සාකච්ඡාවට භාජනය කරනවා. එහෙනම් ඒ ಗುಣ වලින් එකක් තමයි මේ ගන්ධය කියන ගුණය. එහෙනම් ආනාපාන සති භාවනාවේ ගුණයට සමවැදුනාම ගුණය තුල තමයි මේ ඇලීමේ ගැටීමේ ධර්මතාවය පවතින්නේ. එහෙනම් අදත් අපි යම් කිසි කෙනෙකුට එකඟ නම් ආදරේ නම් ඒ ආදරය කරපු කෙනාගේ විස්තර ටික කයෙන් ඔයලා බලන්න ඇත්තටම මේ විඥානය යගෙන හොඳ දේවල් තැම්පත් වෙලා ඇති. අපි කෙනෙකුට අකමැති නම් විරුද්ධ නම් ඇත්තටම මේ බඹයක් විතර උස තියෙන කයේ ඔයලා බලන්න එයාගෙන අකටයුතු දේවල් ලියවිලා ඇති. ජානගත වෙලා ඇති. එහෙනම් අපි මේ ලෝකයේ මිනිස්සු ගැන ඉතන හොඳ නරකට අනුව ඇලීම ගැටීම ඇති වෙනවා වාගේ ඒ හොඳ නරක කියන දෙකම ඒ පුද්ගලයාගේ ಗುಣ ඒ පුද්ගලයා වඩාපු චරිතය එහෙනම් අපි මේ ලෝකේ නාම රූප වලින් ಗುಣ දකිනවා නම් ඒ ගුණයට අනුව ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. ඇයි මම නාමයේ රූපේ දකින්නේ නැත්තේ? ඇයි මං ಗುಣ දකින්නේ කියන අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ. එහෙනම් අපි මිනිසුන්ගේ ಗುಣ දැක්කාම ඇලෙන්න ගැටෙන්න සිද්ධ වෙනවා. බඩමුට්ටු වල හොඳ නරක ಗುಣ දැක්කාම ඇලෙන්න ගැටෙන්න සිද්ධ වෙනවා. කළු ගලයි මණික් ගලයි අතර තියෙන වෙනස මොකද්ද කිව්වම දෙකම ගලක් වෙනසක් මොකවත් නැහැ. දෙකම මා පොළවේ පස්. එහෙනම් මා පොළවෙන් ගන්න ගල් ගැට දෙකට ජීවිතේ පුදන්න තරම් මිනිස් ඝාතන කරන්න තරම් කැළඹෙනවා නම් ඒ කියන්නේ ඒ ගලට සාපේක්ෂව ගුණයක් අල්ලාගෙන ඉන්නවා. වටිනාකම කියන ගුණයට අවු වෙලා ඒක තුල තියෙන ඒ මිලකින ඒ වටිනාකමට එයා අවුලා ඒක නිසා Tamanට අත්විඳියේ ඇති සැප සම්පත් පිළිබඳ ඒ ගුණයට අවුලා ඒ නිසා තමන්ගේ ජීවිතය අනාගතය නිර්මාණය කරන්න සීන ලෝක නඩත්තු කරන්න ඒකට අවුවෙලා එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල මේ සෑම නාම රූපයක්ම මේ බඩු බාහිරාද්‍යක්ම ගත්තාම මේවල තියෙන ಗುಣ නිසා තමයි අද අපේ පිරිහීම ඇති වෙලා තියෙන්නේ මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට වැටහුණාම මේ භාවනා යෝගියාගේ සිත ලෝකෝත්තර ප්‍රීතියෙන් පිරීලා එයාට තේරෙනවා මම මොකටද මේ ලෝකයේ ಗುಣ බලන්න ගියේ මට තියෙන්නේ නාම රූප බලන්න සතර මහා භූතයාගේ නිර්මාණ බලන්න ඒක තුලින් ලැබෙන කමඨාන බලන්න අනේ මට කරගත්ත දුගතියක විපත මට කරගත්ත අගතියක මහත ඇයි මම මට අකටයුතු දේවල් කළේ මට තියෙන මිනිසුන්ගේ ಗುಣ බලන්න නෙමෙයි ඒ මිනිසුන්ගේ චර්යාව තුළින් කමටාන් ගන්න ප්‍රකාශන තුලින් කමටාන් ගන්න ඇසිරීම වලින් මාර්ගය විවෘත කරගන්න මොකවත් කලේ නැහැ අසවලා දත්මදින්නේ අසවලා කතා කරන්න දන්නේ ඇවිදින්න දන්නේ ඉඳගන්නේ හැදේට කියලා මම මේ ಗುಣත් එක්ක ඔට්ටු වුණා සත්පුරුෂ ගුණාංගත් එක්ක මම පොරබැදලා දුක් විඳා අසත්පුරුෂ ගුණාංග නිසා පොරබැදලා දුක් විඳා එහෙනම් සත්පුරුෂයාගේ මට වැඩකුත් නැහැ අසත්පුරුෂයාගෙන් වැඩකුත් නැහැ. ඒ සත්පුරුෂ අසත්පුරුෂ කියන දෙදෙනාගේ මේ විඥාණයට වෙන කටයුත්ත කමඨාණක් කරගෙන ඒක මාර්ගයක් කරගෙන මම නිවෙන්න කටයුතු කරගත්තේ නැහැ. එතනයි මට වැරදුනේ. එහෙනම් මේ අවබෝධය ඇති වෙනකොට මේ භාවනා යෝගියා ස්ථීර වශයෙන්ම තීරණය කරනවා මම ජීවත් වෙන මේ සෑම මොහොතක් ගානේ මම මේ නාම රූප වලින් කමටාන් ගත යුතුයි මාගේ විමුක්තියට මම මේවා පාවිච්චි කළ යුතුයි. මේවල තියෙන අඩුපාඩු මට හදාලා නැහැ. පොල්ගයේ පොල් පීදෙන්නේ ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. දෙවිගයේ මල් පිපෙන්නේ ඒකත් මට ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ශ්‍රාවක සංඝයාගේ අඩුපාඩු දහස් ගණන් ඒකත් මට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව ඒ අඩුපාඩු වල කර්මය මම විඳින්නේ නැත්තම් ඒකට අදාළ අකුසලයේ මගේ නමට බැරවෙන්නේ නැත්නම් මම මොකටද ඒකට චෝදනා කරන්නේ? කාට විරුද්ධව මං නඩු කියලා කාලේ මොකටද මං වේදම් කරන්නේ? එයා බලන්නේ Tamange විඥාණය පරිස්සම් කරගන්න මිසක් තවත් කෙනෙකුගේ විඥානයේ පරිස්සම පිළිබඳ එයා කාලය යොදවන්නේ නැහැ. මේ අවබෝධ ඥාණයටපත් වුනාම ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීඩා සීය පවත්තන භාවනා යෝගියා තීරණය කරනවා නිවන් දකින්න තියෙන එකම මාර්ගය මේක මේ ලෝකයේ කිසිම නාමයක රූපයක වර්ණයක ගන්ධයක රසයකට මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ ඒකට මම ಗುಣ අගුණ බලන්නේ නැතුව ඉන්න ඕනේ කොච්චර අගුණ මිනිස්සෙක් ආවත් අසත්පුරුෂයෙක් ආවත් එයා ඇවිල්ලා අපේ හාමුදුරනේ අවසරයි කිව්වම සුවපත් වේවා කියලා මගේ වැඩක් මම බලා ගන්නවා මිසක් මේ දුස්සීලයා මොකටද දන්නේ මේ ආවේ මොකටද දන්නේ මගේ ළඟට එන්නේ මොනවා කතා කරන්නද දන්නේ මොනවාරි අකටයුත්තක් කරන්නද දන්නේ මේ අවස්ථාවට ආවේ කියලා নানা ප්‍රකාර විදිහට අපි කල්පනා කරනවා නම් චෛතසික ඇති කරනවා නම් ඒ සෑම මොහොතක් ගානේ අපි ලබාපු මිනිස්සුත් භවය ක්‍රමානුකූලව පිරිහිලා යනවා ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයට වැඩ නොසිද්ධ වෙන්න පුළුවන්. එනම් මේ භාවනා යෝගියා ස්ථීර වශයෙන්ම තීරණය කරන කාරණාවක් තමයි තමන් ලබාපු මිනිසත් භවය තුළ මේ ලෝකයේ හැම නාමයක් රූපයක්ම පැවතෙන්නේ නිර්මාණය වෙලා තින්නේ අපේ විමුක්තිය පිණිස. ගස්කොළන් අපට බණ කියති. මං වාගේ එක තැනකට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ආස්වාස ප්‍රාස්වාස කරන්න වාතයෙන් ඒ අවශ්‍ය කණුදෙන්තිය කරගන්න මා පොළවේ වතුර ටික බී ගන්න කරදරයක් හිංසාවක් නැතුව පැත්තට වෙලා වැඩක් බලාගෙන ඉන්න බලන්න මේ ගස්කොළ අපට බන කියනවා මේ ලෝකේ හැම ගාක්කොලක්ම ලොකු වෙලා ඇති දෙඩි වෙලා දරා ගන්න බැරි වෙනකොට අත කඩාගෙන වැටෙනවා අපි දන්නවා විශාල ගස් මුල් පිටින් උගුලාගෙන පෙරලිලා තියෙනවා විශාල කඳන් කුට්ටි පිටින් අතු කඩම් වැටිලා තියෙනවා. එහෙනම් මේ ගස්කොළන් අපට කියනවා ඕනවට වඩා ඉදිමෙන්න යන්න එපා. මාන්නේ වැඩි කරගන්න එපා. අනාගතයේ කඩාගෙන වැටෙන්න සිද්ධ වෙනවා. ප්‍රසිද්ධියේ නින්දාවටපත් වෙන්න සිද්ධ වෙනවා. මිනිස්සු අපේ ඔම්බ කැඩෙන්න වචන කියන්න පුළුවන්. ඒ මාන්නය කැඩෙනකොට ඒ වේදනාව දුක දරා ගන්න බැරුව අපි ලැජ්ජාවට නින්දාවටපත් වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රමාණයට වඩා ඉදිමුණ නිසා බර වැඩි වුණ නිසා අත්තකඩම් වැටුණා. ඕනවට වඩා මාන්නයෙන් වැඩ කරනකොට මිනිස් ඉදිරියේ ප්‍රසිද්ධියේ නින්දාවට අපකීර්තියටපත් වෙනවා දෙකම එකයි. එහෙනම් මේ ස්වභාව ධර්මය අපට බණ කියන්නේ නැද්ද? මේ ස්වභාව ධර්මය අපට කමටහන් දෙන්නේ නැද්ද? එහෙනම් මේ සෑම නාමයක් රූපයක්ම අපට කමටහන් දෙනවා. මේකයි දැකිය යුත්තේ අපි දැකලා තින්න වෙන එකක්. එහෙනම් මේ භාවනා යෝගියා ස්ථීර වශයෙන්ම එයා තීරණයකට එනවා මට නිවන ප්‍රත්‍යක්ෂ වුණා. නිවන් මාර්ගය මම දැක්කා මේක විතරමයි නිවනට තියෙන එකම මාර්ගය. නිවැරදි මාර්ගය ඒ තමයි මේ ලෝකේ කිසිම මිනිසෙකුගේ ගුණයක් බලන්නේ නැහැ. කිසිම නාම රූපයක ගුණයක් බලන්නේ නැහැ. කිසිම සතරමා භූතයගේ ගුණයක් බලන්නේ නැහැ. මම ඒ හැම දේ තුළින්ම කමඨාන දකිනවා. නිර්වාණ පණිවිඩය දකිනවා. මාගේ විමුක්තියට අදාළ කාරණාව දකිනවා කියන සම්මා දෘෂ්ටියටපත් වෙනවා. ඒ සම්මා දෘෂ්ටියටපත් වුනාම මේ භාවනා යෝගයා ගොඩාක් දුස්සීලයත් එක්ක සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ගොඩාක් අඩුපාඩු තියෙන කට්ටියත් එක්ක යාට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිසුන්ගේ අඩුව යාට පේන්නේ ගොඩාක් අය ඇවිල්ලා යාට කැත විදියට බැනලා නිඳා කරනකොට සන්තෝෂ වෙනවා. ඇයි කුරුල්ලෝ කෑ ගන්නකොටත් කලබල වෙන්නේ නැහැ. සත්තු කෑ ගන්නකොට කලබල වෙන්නේ එහෙනම් මේ මිනිස්යාගේ සද්දෙට විතරක් මං ඇයි කලබල වෙන්නේ කියලා ඒක සාමාන්‍ය සබ්දයක් වශයෙන් හිතාගෙන සන්තෝෂයෙන් ඉන්නවා මිසක් වෛරය පාන්න යන්නේ පලි ගන්න යන්නේ එහෙනම් මේ ලෝකයේ සෑම නාමයක් රූපයක්ම අපට ජීවත් වෙන ක්‍රමවේදය උගන්වනවා සෑම නාම රූප ධර්මතාවයක්ම අපගේ විමුක්තියට කමටාන් දෙනවා අපි ජීවත් වෙන පරිසරය අපගේ නිවන් මාවත ජේතවනාරාමය එහෙනම් මේ අවබෝධය ඇති වුණ දවසේ ඉඳලා සියලු සත්වයන් එක්ක නාම රූපත් එක්ක ඒ භාවනා යෝගියා සන්තෝෂයෙන් ජීවත් වෙනවා කවදාවත් අඩුවක් කරන්නේ නැහැ. එයා කැළඹෙන්නේ නැහැ ප්‍රශ්න ඇති කරගන්න හේතුව ಗುಣ බැලුවොත් අපට අගුණ වෙන්න පුළුවන් අගුණ බැලුවොත් ඒකත් අපට ಗುಣ වෙන්න පුළුවන් එහෙනම් ಗುಣ අගුණ දෙකම බලන්නේ නැහැ කමඨාන විතරක් බලනවා ඒ කියන්නේ එයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වෙලා සම්මා දෘෂ්ටියකටපත් වෙලා එයා තුළ තියෙන දෘෂ්ටිය තමයි මේ ලෝකයේ පවතින කිසිම මිනිසෙකගේ ಗುಣ බලන්නේ ಗುಣ බැලුවොත් හොඳ මිනිස්සු වෙනම පේනවා නරක මිනිස්සු වෙනම පේනවා දුස්සීලයෝ වෙනම පේනවා සීලවන්තයෝ වෙනම පේනවා මිනිසුන්ගේ ගුණහගුණ බලන්න ගියාම සත්පුරුෂයෝ වෙනම පේනවා අසත්පුරුෂයෝ වෙනම පේනවා. දැන් සත්පුරුෂයන් එක්ක ගැටෙන්නේ නැද්ද? අසත්පුරුෂයන් එක්ක ගැටෙන්නේ නැද්ද? එහෙනම් හොඳ කට්ටියට හොඳ කරන්නත් නරක කට්ටියට නරක කරන්නත් අපේ චරිතය දැන් දුස්සීල වෙලානේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වෙන්න නම් මේ ලෝක සත්‍යයේ ಗುಣ අගුණ දෙකම නොබැලිය යුතුයි. හොඳම උදාහරණය තමයි අලුතෙන් මෙතනට ස්ථානෙට යම්කිසි කෙනෙක් ආවාම එයා ඉස්සර අපි අසංවරව ඇසිරලා පෙන්නනවා. කලබල වෙලා දුවනවා, කැම බීම ගන්නවා, පිළිවෙලක් නැහැ. කෙසෙල්ලලි විසි කරනවා. බඩමුට්ටු විසි කරනවා මේ විදිහට ඇසුරුනාම දුස්සීල හාමුදුරුවෝ කියලා බැන බැන යන්නේ නැද්ද? ඒ වගේම අඩි දෙකකට වඩා ඔළුව උස්සන්නේ කතාබා කරන එක Tamanටවත් Tamanගේ වචන හැයෙන්නේ වටපිට බලන්නේ නැහැ ප්‍රතිචාර මොකවත් නැහැ පිළිම වාගේ වාඩි වෙලා සංවරව දන්වලඳනවා ප්‍රතිචාර මොකවත් නැහැ පාර පුරාම කිය කියනවා රාත් වෙලාද දන්නෙත් නෑ ಗುಣධර්ම වැඩිලා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට දන් දෙන්න හම්බුනායි කියලා ගම පුරාම ಗುಣ කියනවා. ඒ හාමුදුරුවෝමයි පැයකට කලින් සෑන්ඩ නින්දාවටපත් උනේ මිනිස්සු බැන බැන ගියේ. දැන් ඒ හාමුදුරන්ට මිනිස්සු ප්‍රශංසා කරන්නේ එහෙනම් ආම්දුරන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ආම්දුරන්ගේ ගුණේ ප්‍රශ්නයක්. ගුණේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම තිබුණේ ඒ ගුණේ දැකපු කෙනාගේ ප්‍රශ්නයක්. ඒ දැකපු කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි එයා එකක් බලාපොරොත්තුෙන් හිටියා ඒ බලාපොරොත්තු කැඩුනා ඒ නිසායි ප්‍රශ්නේ. එහෙනම් මේ සෑම ධර්මතාවයක්ම ගැඹුරෙන් බලනකොට කෙනෙක් බලාපොරොත්තු වෙනවා සීලවන්ත හාමුදුරමකට දන් දෙන්න ඕනේ කියලා මෙතනට ඇවිල්ලා බලනකොට සීලවන්තභාවය නෑ කැළඹෙනවා. ඇයි ආ සීලවන්තභාවය බලාපොරොත්තුනේ කොහමද අපේ ಗುಣ වලින්, චරිත වලින්, ඇසිරීම් වලින් එන ඇසිරීම් වලින් ಗುಣ බලාපොරොත්තු වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. සිතිවිලි වලින් ಗುಣ බලාපොරොත්තු වෙනා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ. එහෙනම් සිතිවිලි වලින් ಗುಣ බලාපොරොත්තු වෙන කෙනා කතා කරලා බලලා කියනවා සෑන්ඩ් අවබෝධයක් තියෙන හොඳ ගුණයාපත් ආම්දුරනම සිතවිල්ලකින්වත් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්නේ හැබැයි කයේ ප්‍රශ්නේ අපට අදාළ නැහැ. වක්කඩෙන් පැන්නේ ත්‍රාතෙක් තමයි. ඒ නිසා අවුලක් නැහැ. සිත බැලුවා සිත පිරිසිදුයි කියලා සන්තෝෂ වෙනවා. එයා අගුණ කියන්නේ වචනෙන් ක්‍රියාවෙන් විතරක් මම ಗುಣ බලනවායි කියලා ආපු කෙනා කය දැක්ක ගමන් ක්‍රියාව දැක්කාම යා මුළු පලාතෙම බැන බැන යනවා. එහෙනම් මේ ಗುಣ බලන නිසා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය ඒකරාශි වෙලා නිර්මාණය කරන නාම රූප වල ಗುಣ දැක්කොත් වැඩේ වැරදුනා. ಗುಣ නොදැක්කොත් කවදාවත් අපට වැඩේ වැරදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් අපි ගස් කොළන් වලින් ಗುಣ බලන්නේ නැතුව අපගේ ලෝකෝත්තර ජීවිතයට මිනිසුන්ගේ ಗುಣ අගුණ බලන්නේ නැතුව මේ හැම කෙනාම සත්වෙක් විදියට දැක්කාම භාණ්ඩයක් විදියට දැක්කාම අපි මේ ලෝකයේ විමුක්තියටපත් වෙනවා ඒක තමයි මේ සාකච්ඡාව තුළ මේ කමඨාන් දේශනාව තුළ ඉස්සෙල්ලාම අපි ගත්තේ යම්කිසි කෙනෙක් මැරිලා ඒ මලමිනිය ගෙනල්ලා අපි හාමුදුරනමකට පූජා කරනවා අනේ ආන්දුරනේ මේ මලකඳ ඔබ වහන්සේට කමඨාණක් වශයෙන් පූජා කරනවා කිව්වම සාදුකාරයක් දීලා උන්වහන්සේ ඒකෙන් අනිත්‍ය මෙනෙහි කරනවා හේතුව ඒ මිනිසයා මැරිලා. හැබැයි එයා ප්‍රසිද්ධ ගණිකාවක්. නමුත් ඒ ගණිකාව කියලා බනින්නේ නැහැ. හේතුව එයා මැරිලා. දැන් ගණිකාව පේන්නේ එයාගේ වස්ත්‍රවල තියෙන අඩුපාඩු පේන්නේ අසංවරභාවය පේන්නේ එයා මේ ලෝකේ හැමෝටම හිංසා පීඩා කෙරුවා මොකවත් එයා මෙනෙහි කරන්නේ මැරිලා අනිත්‍ය විතරයි යාට පේන්නේ. එහෙනම් ಗುಣ බැලුවේ නෑ මේ මිනිස්යාගේ බැලුවේ සතරමා භූත කමඨාන විතරයි. එහෙනම් මේ විදියට බලලා පසුව ටික ටික මේක අපිරිසිදු වෙනකොට ඕජා ගලනකොට දැන් පිළිකුල් භාවනාමනේ කරනවා. අනිත්‍ය භාවනා වඩලා මේ භාවනා යෝගී ස්වාමින් වහන්සේ දැන් පිළිකුල් භාවනා වඩනවා. පිළිකුල් භාවනා වඩනකොට එයාට තේරෙනවා මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා විනාශ වෙලා යන සුළුයි මේක ධර්මානුකූලව දකිනකොට ධම්මානුසතිය වැඩෙනවා එහෙනම් මේ ධම්මානුසතිය වඩනකොට මේක ප්‍රඥාවෙන් දකිනකොට විදර්ශනාවත් වැඩෙනවා එහෙනම් ප්‍රසිද්ධ ගණිකාවක් ගෙනල්ලා බාර දුන්නාම විදර්ශනා වඩලා rahat වෙනවා දින 10ක් වෙනකොට හැබැයි උලන් ටික පුරවලා ඇඳුම් අඳලා හොඳට එයාගේ කය පාට කරවලා ගෙනල්ලා ඉටෙව්වාම ආම්දුරංගෙන් බැනුම් කෝටියයි අඳින්න දන්නේ ඉටගෙන ඉන්න දන්නේ ඉඳගන්න දන්නේ ඉඳගත්තාම නැගිටින්න දන්නේ ඇවිදින්න දන්නේ පන්සලට ඇඳුම් අඳින්න දන්නේ හාමුදුරු ඉදිරියේ ඇසිරෙන්න දන්නේ පූජා භූමියට එන පිළිවෙත් පිළිබඳ අවබෝධ නැහැ කියලා දැන් සම්පූර්ණ ධර්ම දේශනාව අර උපාසකම්මට බනින එකමයි. එහෙනම් උලන් ටික කයේ තියෙනකොට ඇසකන දිව නාසය සමසිත ක්‍රියාත්මක වෙලා තියෙනකොට අපි මිනිසුන්ගේ ಗುಣ දකිනවා. ඒ ಗುಣත් එක්ක ඇලෙනවා ගැටෙනවා ඒ නිසා අපේ චරිතයත් පිරීලා අපි තපාට යනවා අර මිනිස්සුත් වෛරකාරයෝ වෙලා සංසාරේ හැමදාම අපේ පිටිපස්සෙන් එනවා පලි ගන්න. එහෙනම් මේ භාවනා යෝගියා අවබෝධ කරපු කමඨාන තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීඨා සීය පවත්තන කමඨාන මේ කමඨාන වඩන භාවනා යෝගියාට තේරුණා සෑම නාම රූප වස්තුවකම ගන්ධය පවතිනවා ගන්ධය කියන්නේ ඒ වස්තුවේ ගුණයක් එහෙනම් මිනිසුන්ට ಗುಣ තියෙනවා ಗುಣ බැලුවොත් මං ඇලෙනවා ගැටෙනවා එහෙනම් වස්තුවල ಗುಣ බලන්න ගියාම හිඹල බලනකොට ගඳයි නම් ගැටෙනවා විසි කරනවා. සුවඳ නම් වඩා ගන්නවා, කාලා දානවා. එහෙනම් ආහාර පාන සුවඳ නම් ඒ සුවඳ නිසා අපි සුවඳල් වැඩිපුර කනවා. පිළිණු වෙලා ඕජා ගලනවා නම් පැත්ත පලාත යන්නේ විසි කරලා දානවා එහෙනම් ගන්ධය කියලා කියන්නේ ඒ වස්තුවේ තියෙන ගුණය ඒ වස්තුවේ ගුණයට සමවැදුනාම ඇලීම ගැටීම ඇති වෙනවා අත්තකිලමතාන යෝගයේ කාමසුකල්ලුකාන යෝගය ಗುಣ මත පීඨා තිබෙන ගුණයක්. එහෙනම් ಗುಣ මත පීඨලා තියෙන ಗುಣවලට අපි සමවැදුනාම අපේ චරිතය ක්‍රමානුකූලව දුස්සීල වෙලා යනවා. ඇයි අපට ಗುಣ ඔරොත්තු දෙන්නේ? එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීටලා මේ ගන්ධේ නැවත නැවත සීයෙන් බලලා තේරුම් ගත්තා ආනාපාන සති භාවනාව කියලා කියන මේ භාවනාවේ ಗುಣ තියෙනවා ඒක එක ගුණයක් තමයි ආස්වාසයේ සිත පීඨීම ප්‍රාස්වාසයේ සිත පීඨීම නාස්තුඩේ සිත පීඨීම ගන්ධයේ සිත පීඨීම පීඩණයේ සිත පීටීම ආස්වාස ප්‍රාස්වාස රැල්ලේ සිත පීටීම ලී දණ්ඩක්සේ මෙනෙහි කිරීම ආනාපාන සතිය 100න් බලාගෙන සිටීම එනා මේ භාවනාවේ තියෙන ಗುಣ එහෙනම් මේ ಗುಣවල තියෙන්නේ මොනවද? ඇලීම, ගැටීම. එහෙනම් මේක ප්‍රත්‍යක්ෂ වුණාම මේ භාවනා යෝගියා සම්මා දෘෂ්ටියටපත් වෙලා එයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. එයා තේරුම් ගත්තා මේ ලෝකේ ඉපදීම නවත්තන්න නම් අනුන්ගේ ಗುಣ නොබල ඉන්න ඕනේ. මේ නාම රූපවල තියෙන ಗುಣ නොබලා ඉන්න ඕනේ බඩු මුට්ටුවල වටිනාකම කියන ගුණය නොබලා ඉන්න ඕනේ එහෙම වුණොත් ඕනම මුතුමැණික් අපිට විසි කරන්න පුළුවන් ඕනම බඩු බාහිර ආදී අත්හරින්න පුළුවන් වටිනාකම කියන ගුණය බැලුවද එයා ඒක අත්හරින්න ජීවිතය පුදලාරි ඒක අයිති කරනවා එහෙනම් අද මේ ලෝකයේ ගොඩාක් කට්ටිය කලකිරිලා භාර්යාව අත්හරිනවා තවත් කෙනෙක්ව මරලාරි භාර්යාව අරගන්නවා මේකට හේතුව මොකද්ද? එයාගේ අනවශ්‍ය කාමයේ කින ගුණේ දැකලා බ්‍රහ්මචර්යා වේරමණී කියන ඒ සික්ඛාපදයට අනුව බැලුවාම බ්‍රහ්මචර්යා සීලයට අනුව බැලුවාම එයා භාර්යාව දන් දෙනවා. කාමයේ කියන ධර්මයට අනුව බැලුවාම එයා භාර්යාව අත්පත් කරගන්නවා. එහෙනම් මිනිස්සු අද ලෝකේ විවාහ වෙන්නේ භාර්යාවක් පතන්නේ කාම සේවනයට පෙළඹෙන්නේ කාමයේ කියන ගුණය බලපු නිසා. යම්කිසි කෙනෙක් භාර්යාව අත්හරින්නේ දික්කසාද කරන්නේ තමන්ගේ භාර්යාව දන් දීලා ලෝකෝත්තරව යන්නේ එයා තපස්වරයෙක් වෙන්නේ වෙන්නේ කොහොමද කියලා බලනකොට බ්‍රහ්මචර්යා කියන සීලයට සමවැදුණු නිසා එහෙනම් මේ ලෝකයේ සෑම නාම රූපයක් තුලම මේ සෑම භෞතික වස්තුවක් තුළම ගුණයක් පවතිනවා මේ ගුණය කරන කොටගෙන තමයි අපේ තපස් ජීවිතය සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල තීරණය වෙන්නේ එහෙනම් මේ කාරණාවට අනුව භාවනා යෝගියා මේක අවධානයෙන් 100ෙන් බලනකොට මේ භාවනා යෝගියාට තවත් කාරණාවක් වැටහෙනවා ඒ තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධයේ සිත පීචලා සීය පීචනකොට යට තේරෙනවා ඇයි මම මේ ಗುಣ හොඳ පැත්තෙන් බලන්නේ නැත්තේ හැමදේම යහපත් ලෙස දකින්නේ නැත්තේ ඇයි අන්න ඒ අඩුව නිසා තමයි මම මෙච්චර කාලයක් ඉපදුනේ අද ඉඳලා මම මේ ගන්ධයේ යහපත දකිනවයි කියලා එයා යහපත දකිනවා මොකද්ද එයා දකින පළවෙනි යාපත ගඳ දැනෙනකොට මේ ගඳ නෙමේ ප්‍රශ්නය ගඳ දැනෙන නාසය මට ලැබිච්ච එක ගඳ නෙමේ ඇත්තටම ප්‍රශ්නය ගඳ දැනගන්න පුළුවන් ඇකියාව මගේ නාසයට තිබීම එහෙනම් Tamange හඩුව මේක තුලින් දකිනවා සෑම මොහොතක් ගානේ තමන් මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින් ගනුදෙනු කරන සෑම අවස්ථාවක් තුලින්ම එයා ලෝකෝත්තරව මේක දකින්න ලෝකෝත්තර ගුණේ දකිනවා එතකොට තමයි යාට තේරෙන්නේ මේ කමඨාන තමයි භාග්‍යතුන් වහන්සේ පාලියෙන් වෙන විදියට දේශනා කළේ කුසලස්ස උපසම්පදා උපසම්පදා කරගන්න උත්පාදනය කරගන්න නිෂ්පාදනය කරගන්න ලෝකෝත්තර නිවනට කාරණා කුසල් කුසල් කියලා කියන්නේ අපි සල් කියලා කියන වචනේ අර්ථය තමයි යහපත් කියන එක. එහෙම නැත්නම් පිරීම කියන එක, නිවීම කියන එක. කුයන්නේ කියන එක ඇවිල්ලා කර්මය කියන එක කුසලයේ කියනවා කියන කියන්නේ කරනවා කියන එක. එහෙනම් ක්‍රියාවේ යහපත කරගන්නවා ක්‍රියාවෙන් යහපත උත්පාදනය කරනවා කියන එක තමයි මේ කු සල් කියන අර්ථ දෙකෙන් තේරුම් කරන්නේ. එහෙනම් අපගේ ක්‍රියාවල් වලින් ආයතන අයේ චර්යාවෙන් යාපත එකතු කර ගැනීම, යාපත උත්පාදනය කර ගැනීම, නිර්මාණය කර ගැනීම, නිවනට අදාළ කටයුතු කර ගැනීම තමයි කුසලයේ කියන වචනේ නම් කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ කුසලයේ කරන කොටගෙන අපි යාපත් කරගත යුතුයි. එහෙනම් මේ ධර්මතාවයම තමයි තථාගතයන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරලා තින්නේ. අපි මේ ලෝකේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ආයතන අයෙන්ම සිදුවෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම යාපත් ලෙස දැක්කනම් ඒ දකින සෑම තප්පරයක්ම කුසල් නිස්පාදනය වෙනවා කුසල් නිර්මාණය වෙනවා උත්පාදනය වෙනවා එහෙනම් අපි ලබාපු මිනිසත් භවය නිවනට වේගෙන් ලං වෙනවා. එහෙනම් මේ ධර්මතාවය වැටුණාන් පස්සේ මේ භාවනා යෝගියා මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් දිහා බලනකොට එයා ඒක කුසලයක් වශයෙන් දකිනවා. ඒ වගේම ඇයෙන සෑම ශබ්දයක්ම කුසලයක් වශයෙන් සවන් දෙනවා. සෑම ගන්ධයක්ම කුසලයේ වශයෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. කතා කරන සෑම වචනයක්ම කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී යහපත් ලෙස කතා කරනවා. ඒ විදියටම එයාගේ කයෙන් එයා ඇති කරන සෑම චර්යාවක්ම යහපත් ලෙස කටයුතු කරනවා. කිසිම කෙනෙකුගේ ඉන්සාවකට පීඩණයකට ඒ චරිතය භාජනය කරන්නේ නැහැ. මේ විදියට මේ භාවනා යෝගියා සෑම ස්ථානයකම සෑම මොහොතක් තුළම ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම ලෝකෝත්තරව ආයෝජනය කරලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයගේ නිර්මාණය වෙන සෑම නාම රූප ධර්මයක්ම සත්‍යකෝ වේවා භාණ්ඩයක් හෝ වේවා මේ කිසිම දෙයකින් එයා ಗುಣ බලන්නේ නැහැ. ඒක තුළ තියෙන යහපත බලනවා, යහපත කමඨාණක් වශයෙන් බලනවා. අනේ මට පූජා කරපු අටපිරිකරේ සෑඳ වටින එක රුපියල් 15000ක් විතර වටිනවා කියලා වටිනාකමේ ගුණේ බලන්නේ මේ අටපිරිකරේ මේක කෙනෙකුට පූජා කරුවොත් එයාට මාන වෙන්න පුළුවන්, රාත් වෙන්න මාර්ගයේ පෑදුනා සුදුසාට සුදුසු දේ දිය යුතුයි කියලා. ඒකයි සුදුසු දෙයට ආයෝජනය කරනවා. ඒකේ වටිනාකම මොවත් විකුණලා ඒකෙන් ලැබෙන මුදල ගැනවත් එයා කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම හොඳ විශේෂ භික්ෂා දානයක් හම්බෙනවා. ඒ දානේ දියා බලලා මේ තරම් විශේෂ දානයක් මෙතනමයි ඉන්න සුදුසු කිසිම අඩුවක් නැහැ කියලා එහෙම බලන්නේ නැහැ. එහෙනම් මේ තරම් දානමාන ලැබෙන සිව්පසේ ලැබෙන තැනක මම අවුෙන් නැතුව ඉන්න මේ විඥානය හදන්න ඕනේ. මේ කමටන් මේ සීමාව තුළ මම මේක වඩා ගන්න ඕනේ. මම ජේතවනාරාමේ ඉන්නේ. එහෙනම් මේ සෑම කමටාන තුලින්ම මගේ අඩුව හදන්න ඕනේ කියන ඒ ඒ අවබෝධයටපත් වෙනවා. මේ විදියට ඇහෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ආයතන අයතුලින්ම නිර්මාණය වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම යහපත්ව නිවනට හදාළ ලෙස දකින්න උත්සාහ කරනවා ඒ විදියට දකිනවා මේ ලෝකයේ කිසිම දෙයක් පැවැත්මට දකින්නේ නැහැ මේ විදියට හැම ආයතනයක් තුලින්ම කුසල් නිස්පාදනය කරන්න හැම ආයතනයක් තුලින්ම කුසලානුකූලව ගනුදෙනු කරන මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියාගේ ප්‍රඥාව මෝරලා එයා සකු르දාගාමි ඥාණයට සමවැදිලා ඇයි එයාගේ ඥානය දැන් ගොඩාක් දියුණුයි. එයා නිවනට අදාළ කටයුතු කරනවා. ඒ වගේම ಗುಣ බලන්නෙත් නැහැ. එහෙනම් කටයුතු දෙකම සම්පූර්ණ කරගත්ත සකු르දාගාමි ඵලයටපත් වෙච්ච මේ භාවනා යෝගියා මේ ගන්ධය තුල මෙච්චර දේවල් තැම්පත් වෙලා තිබිලා තිනවා. ගන්ධයට මාගේ ඥානය වෙනස් කරන්න පුළුවන්. ගන්ධයට මාව සතර අපායේ යවන්න පුළුවන්. ගන්ධයට මාව සත්පුරුෂය කරන්න පුළුවන්. ගන්ධයට තරහා වැඩි කරලා මේ වගේ ගඳ මිනිස්සු ගාලා එලවන්න ඕනේ කියන ද්වේෂය වෛරය ඇති කරලා සතර අපායේ ඉපදෙන අසත්පුරුෂය කරන්න පුළුවන්. එහෙනම් මේ ගන්ධයට මොනවද කරන්න බැරි හැමදේම කරන්න පුළුවන්. එහෙනම් නිවන දෙන්නත් පුළුවන්. රාත්පලයටපත් කරන්නත් පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ මෙයාට දෙන්න පුළුවන් රාත්පලය කුමක්ද? මාගේ සංසාර විමුක්තිය මේ ගන්ධයට සලසන්න පුළුවන් කොහමද? මේ ගන්ධයේ තියෙන උත්තරීතර විදර්ශනා ඥානය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා ගඳ කියලා කියලා මේ ලෝකෙ මොකවත් නැහැ. ගඳ කියලා කියන්නේ ගඳ කියන ස්වභාවයට කියන නිර්වචන සම්ප්‍රදායික සම්මුතියක් මිසක් ගඳ කියලා මොකවත් නැහැ. මේ ලෝකයේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැමදේම නිර්මාණය වෙලා පවතිනවා. සතරමා භූතයාගේ නිර්මාණය වෙන සෑම නාම රූප ධර්මයක්ම අණු වලින් යුක්තයි. එහෙනම් මේ අණු වල නිර්මාණයක් ඇති වෙනකොට මධ්‍යස්ථය පවතිනවා. ඒ මධ්‍යස්ථය කියන ඒ රේඛාවේ ඒ ඒ ස්ථානයේ පීඩනයක් පවතිනවා. ඒකට අණුව කම්පනයක් පවතිනවා. කම්පනයට අනුව භාණ්ඩයේ තියෙන වස්තුවේ තියෙන ඒ ජීවියාගේ තියෙන සෛල එහෙම නැත්නම් ඒ අණු ටික භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන වේගය වැඩි නිසා ඒකෙන් තරංගයක් එළියට විසිරෙනවා. ඒ තරංගයට ඒ අණුවේ ගුණය ස්ථාපිත වෙලා තියෙනවා, අඩංගු වෙලා තියෙනවා. ඒකට තමයි මේ ගඳ කියලා කියන්නේ. එහෙනම් <clears throat> පළතුරු ගෙඩියා පොඩි කරනකොට වටේටම සුවඳ වීදෙනවා. ඇන්දෙන් ඔද්ද ඇදි ගන්න ඇදි ගන්න ඒ සුවඳ ඒ පලාතෙම වීදෙනවා. එහෙනම් කුණු ගොඩක් පල් කරන්න පල් කරන්න කම්පණය වැඩි කරනකොට ගඳ වීදෙනවා. එහෙනම් පොළව යට තියෙන ගඳ උඩට ගත්තාම ගඳ වීදෙනවා. එහෙනම් මේ අණුවල භ්‍රමණ වේගය නිසා ඇතිවෙන තරංගයේ තමයි ගඳ පීටලා තියෙන්නේ. ඇත්තටම ගඳක් කියලා මේ ලෝකේ එකක් නැහැ. එහෙනම් මේ ගඳ තුල තියෙන විදර්ශනාව දකිනවා මේ භාවනා යෝගියා. එයාට වැසිකිළියක නිදා ගන්න පුළුවන්, අසූචි ළඟ වැඩ හින්න පුළුවන් භාවනා යෝගිව මොකවත් වෙන්නේ නැහැ. එයාට අවශ්‍ය වුණොත් අසුචි වුණත් බේසජ්ජක් වශයෙන් දානයක් කොට වළඳන්න පුළුවන්. ඒ මානසිකත්වය දෙනවා. හේතුව මේ ලෝකේ අසුචි කියලා එකක් නැහැ. අණුවල එකතුවක් මෙතන තියෙන්නේ. ගඳ කියලා එකක් නැහැ. අණුවක් භ්‍රමණය වුණොත් තරංගයක් විසි වෙනවා. ඒ තරංගයේ අණුවේ ගුණය අඩංගු වෙලා තියෙනවා. ඒකට සම්මුතියෙන් ගඳ කියලා වචනයක් නිර්වචනය කරනවා. ඇත්තටම එකක් නැහැ. අපි කැළඹෙනකොට අපේ කයෙන් කුයිලේ වැඩිපුර යනවා. ඒකට කියනවා මිනිස් කුයිලේ මිනිස් ගඳ කියලා. තැම්පත් වෙලා සමාධියෙන් ඉන්න කෙනාගෙන් කුයිලයක් නැහැ. සත්තු දන්නේ නැහැ මිනිස්සු ඉන්න බව. එහෙනම් කුයිලේ එළියට යන්නේ නැත්තේ ගඳ එළියට යන්නේ නැති නිසා නේද? එහෙනම් සෛලවල භ්‍රමණ වේගය වැඩි නම් දාඩිය ගඳ වැඩි. සෛලවල භ්‍රමණ වේගය අඩු නම් දාඩිය ගඳ අඩුයි. ගඳ තීරණය වෙන්නේ සෛලවල භ්‍රමණ වේගයට අනුව මේ විදර්ශනා ඥාණය පාළ වෙනවා මේ භාවනා යෝගියාට. මේ භාවනා යෝගියා යම්කිසි ආහාරයක් හම්බෙනකොට ඒ ආහාරය හොඳට අනනකොට පාත්‍රයේ ඒ කටින් දුම එළියට එනකොට ඒ සුවඳ වීදෙනකොට එයා ඒක ආස්වාස ප්‍රාස්වාස කරලා ග්‍රාණය කරලා මේ දාණය බෙදනකොට තිබිච්ච ඒ සුවඳට වඩා දාණය අනනකොට සුවඳ වැඩි දාණය අතට ගන්නකොට සුවඳ වැඩි කට ළඟට ගන්නකොට තවත් සුවඳ වැඩි එහෙනම් මේක තියෙනකොට තියෙන සුවඳ අතට ගත්තාම වැඩි වෙනවා අතට ගත්ත සුවඳ අනනකොට ගනුදෙනු කරනකොට වැඩි වෙනවා ගනුදෙනු කරනකොට මගේ කරගන්නකොට තවත් වැඩි වෙනවා එහෙනම් තව කෙනෙකුගේ ගෑනු ළමයෙක් තව කෙනෙකුගේ ළමයෙක් නිසා අපට ප්‍රශ්නයක් නැහැ එයා කරේ බලාපොරොත්තුවක් ඇති වුනාම එයා දිහා නිතරම ඈගාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා එයාට අයාපතක් වෙන්න දෙන්නේ නැහැ එයාට කරදරයක් ඉන්සාව කරනවා නම් ගහගන්න යනවා බැනගන්න යනවා ඒ වගේම තමයි <clears throat> ඒ ළමයා බන්දලා කරලා දෙනවයි කියලා ඒ තරුණයාට තීන්දුවක් කළාම යෝජනාවක් කළාම අර දානේ අතට දුන්නා වාගේ මෙයාට අයිතිය ලැබුණා කියන මානසිකත්වය තුළින් ඊට වඩා ගැටෙන්නේ නැද්ද? ඊට වඩා ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? ඊට පස්සේ එයා විවාහ කරලා දුන්නාට පස්සේ තමන්ගේම අයිති සාකාර සාකාරී කියන ඒ උරුමය දුන්නාම කෙනෙකුට බලන්න දෙන්නේ කතා කරන්න දෙන්නේ අතනිට ගත්තොත් වැරදි මෙතනිට ගත්තොත් වැරදි තනියෙන් පොළොට ගියොත් වැරදි තනියෙන් ගෙදර හිටියොත් වැරදි ගමන් යනවනම් එනවනම් යනවනම් හැමදේම මෙයාට කියන්න ඕනේ අවසර ගන්න ඕනේ අර අතට ගත්ත බත් පවත්වාගේ එහෙනම් මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය සෑම නාමයක් රූපයක් තුළම පවතිනවා දුර කොට තියෙන ස්වභාවය ළඟ කොට වෙනස් වෙනවා ළඟ ස්වභාවය Tamanට අයිති වෙනවා කියනකොට වෙනස් වෙනවා අයිති වුණාට පස්සේ වෙනස් වෙනවා භුක්ති විඳිනකොට වෙනස් වෙනවා මේ විදර්ශනා ඥානය පාළ වුණාම එයාට තේරෙනවා එහෙනම් මම ගඳට ගැටෙනවා ඈත තියෙන ගඳට ගැටෙන්නේ නැහැ අල්ලපු රටේ තියෙන ගඳට ගැටෙන්නේ එහෙනම් මට දැනෙන්නේ නැති සීමාවේ ගඳට මං ගැටෙන්නේ මගේ සීමාවේ තියෙන ගඳට මං ගැටෙනවා. ඒ ගඳ ලං වුණාම තවත් ගැටෙනවා. මගේ කයේ ගඳක් බවට පත් වුණාම ඊට වඩා ගැටෙනවා. මේ ගඳෙන් මට වෙන් වෙන්න බෑම කියලා හිතනකොට ජීවිතේ නැති වෙන තරමට ගැටෙනවා. එහෙනම් මේ ගන්ධය ක්‍රමානුකූලව පවතින පියවරෙන් පියවරට පවතින පඨවි මට්ටම, ආපෝ මට්ටම, වායෝ මට්ටම, තේජෝ මට්ටම කියන මේ ගන්ධය තුල පවතින ස්වභාවයන් අතර ගැන එයාට අවබෝධය පාළ වෙනවා විදර්ශනා ඥාණය එයාට පාළ වෙලා එහෙනම් සෑම ගන්ධයක් තුළම මෙම මට්ටම් හතරක් පවතිනවා. මේ මට්ටම් හතරක් තුළින්ම මේ ගඳ පවතින පවතින ස්වභාවයට අනුව ඒ ගුණේ ධාරිතාව වෙනස් වෙන වෙනස් වෙන මොහොතට අනුව මේකේ තියෙන ඇලීමේ ප්‍රතිසතය ගැටීමේ ප්‍රතිසතය වැටෙනවා. ඒක වෙනස් වෙනවා. මේක විදර්ශනාවෙන් දැක්කාම මිනිස්සේ කෑතෙන් යනවා. එයා හිතනවා මේ මිනිස්සයා ඈතෙන් යනවා. මෙයා රාත් කරවන්න ඕනේනේ. මේ මිනිස්සයාට එහෙම යන්න දීලා බෑ. අර උපාසක මෑණියෝ ඈතෙන් යනවා. එහෙම යන්න දීලා බෑ කතා කරන උපාසකම් මේ මේෙන්ද කියලා. ඒතර උපාසකම්මලා ළඟට ඇවිල්ලා අනේ අපේ ආන්දුරනේ මොකද කාරණාව? කාර්ය බහුලද කියලා අහනකොට ඒගොල්ලෝ කොහොමත් කාර්ය බහුල වුණත් කියන්නේ නැහනේ. ඒගොල්ලෝ කියන කාර්ය බහුල නෑ මේ විවේකයෙන් ඉන්නේ. එහෙනම් ඉඳගෙන নমස්කාරය කියන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා දැන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් කමක් නැහැ. වීවනලා තියනවා වේලෙන්න, කුරක්කම් කොටන්න දීලා තියනවා, තෙල් ටිකින් දින්න මෝලට දීලා තියනවා කියලා නිදාසට කරුණු කියන්න බෑ. ඇයි? අපිට වැඩක් නැහැ. අපි විවේකයෙන් ඉන්නවා කියලා කලින්ම කියලා ඉවරයි. ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා පැයක් විතර බනහන්න. ඒ අයගේ මානසිකත්වයට ගැළපෙන බන, ඒ කට්ටියගේ දුක නිවන්න සුදුසු බන කිව්වාම මේ කට්ටිය රාත් වෙනවා. මෝලට යන්නේ නැහැ, තෙල් ටික ගන්න. වෙලට යන්නේ නැහැ වී ටික ගන්න පොළට යන්නේ කුරක්කම් විකුණන්න පැවිදි වෙලා ඒගොල්ලෝ මේ ස්ථානයේ අරියත් බෝධියෙන් පිරිණිවෙනවා එහෙනම් මේ විදියට අපි කෙනෙක් දිහා දැක්කාම ඈත ඉන්න කෙනා ලං කෙරුවා ලං කරපු කෙනා ධර්මානුකූලව ලං කරුවා ධර්මානුකූල ලං කරපු කෙනාට අවශ්‍ය කමඨාන දීලා අපේම සංඝ බවට පත් කළා සංඝ කියපු කෙනාට මාර්ගඵලයක් දීලා අපේම කෙනා කරගත්තා එයාට පැවිද්ද දුන්නා රාත් කෙරෙව්වා අන්න බලන්න වටියේ තිබිච්ච බට්ටික ළඟට ගෙන්නෙව්වා. ඒක දානශාලාවේ දානයක් කොට ගත්තා. ඒ දාණය නැවත පාත්‍රයට ගන්න ඇඳට ගත්තා. පාත්‍රයට පූජා කෙරෙව්වා ඉච්චිතම් පච්චිතම් කිව්වා ඒක අපේ සතු කරගත්තා ඊට පස්සේ ඒක අනාගත්තා මුකේට ඇතුල් කරා දානයේ ශරීරගත කළා ඒක ශක්තිය බවට පත් කළා ඒ ශක්තියෙන් භාවනා කළා මාර්ගඵල නිවන් අවබෝධ කළා එහෙනම් මේ හැම දෙය තුළම මේම ක්‍රියාවලියක් තියෙනවා සෑම නාම රූපයක්ම ඊතුවක්කාරකමට වැඩ කරන්නේ මේ හැම දෙයකම න්‍යාය ධර්මයක් තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ සෑම නාම රූපයක්ම මේ ලෝකයේ යම්කිසි මූල ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන බව පේනවා. එහෙනම් ඕනම නාමයක් රූපයක් අපට ඕන විදිහට අසුරවන්න පුළුවන්. ඕනම නාමයක් රූපයක් මේ ලෝකයේ අපේ කමඨානට පාවිච්චි කරන්න පුළුවන්. අපට භාවනාවකට ගන්න පුළුවන්. එහෙනම් මේ සෑම දෙයක්ම විදර්ශනාවෙන් දකිනකොට සෑම නාමයක් රූපයක් තුළම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල නිවන් එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට මේ පේන හැම දෙයක්ම නිවන් කමටාම් පේනවා. ඇයෙන සෑම ශබ්දයක්ම නිවන් ශබ්ද හැෙනවා. කතා කරන හැම දෙයක්ම ධර්ම දේශනා වශයෙන් කතා කරනවා. ඇසිරෙන හැම එකක්ම සීලයක් විනයක් බවට පේනවා. එහෙනම් දැන් මෙයාගේ ජීවිතය ලෝකෝත්තර ජීවිතයක් වෙලා මෙයා ආර්ය කුලේ ඉපදිච්ච ආර්ය ජාතිකයෙක් වෙලා ඒ කියන්නේ එයා අනාගාමි ඵලයටපත් වෙලා එන අනාගාමි ශ්‍රාවකයා මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියලා බලනකොට එයා මේ ලෝකේ කිසිම නාමයක් රූපයක් එයා අල්ලන්නේ නැහැ. හැමදේම කුසලයක් වශයෙන් ගන්නවා. කුසලයක් වශයෙන් ගන්න ගමන් එයා ජීවත් වෙන ස්වභාවය අපි මේ ධර්ම දේශනාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. එන අනාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මේ කිසිම නාමයක් රූපයක් එයා පාලනය කරන්නේ නැහැ. එයා නිවනට ඕනෑ විදියට හදාළ විදියට අසුරවා ගන්නවා. එහෙනම් මේ ස්වභාවයන් අතර තුල පවතින ගන්ධය කොහොමද පවතින්නේ කියලා ඇහුවාම ඒ උත්තමයා දේශනා කරනවා මේ ලෝකේ ඇත්තටම ගඳක් නැහැ. ගඳ කියලා දෙයක් නැහැ. එහෙනම් මෙතන ගඳයිද මෙතන ඉන්නකෝ කියලා කියලා එයා වතුර දාලා ස්ථානේ හොදලාන දැන් ගඳයිද කියලා නෑනේ. එහෙනම් කොහමද කලින් තිබිච්ච ගඳ නැති උනේ? ඇයි ඔයා ඒ දුවානේ? ඒ කියන්නේ ගඳට යමක් ඇතුල් වුණාම එකතු වුණාම ඒක අඩු වෙලා තුනී වෙලා නැති වෙලා යනවා. ගඳ දැඩි වැඩි වතුර එකතු කළා ගඳ හඩු වුණා. එහෙනම් මේ ලෝකේ අපේ ගඳ කියලා කියන්නේ අසත්පුරුෂ ගුණධර්ම අසත්පුරුෂ ගුණධර්ම වැඩි වෙන තරමට මේ ලෝකෙට අපි ගඳයි. එහෙනම් ගඳ නැති කරන්න වතුර එකතු කරලා වාගේ සත්පුරුෂ ගුණාංග එකතු කරනකොට සීලයෙන් විනයෙන් චරිත ගුණාංග එකතු කරනකොට ධර්මානුකූලව මංගල සිතවිලි අපි තුල නිර්මාණය කරනකොට අර ගඳ තුනී වෙනවා ක්‍රමානුකූල ගඳ නැති වෙනවා නැති වෙලා අපි ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා එහෙනම් අපේ චරිතයේ තියෙන ගඳ නැති කරගන්න අපි අර වතුර දාලා වතුර වලට අර ගඳ ක්‍රමානුකූල දිය වෙලා මිශ්‍ර වෙලා ගඳ තුනී වෙලා නැති වෙලා ගියා වාගේ ಗುಣධර්ම වඩන්න ඕනේ ගුණ යාපත් කමින් පිරෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සීලානුකූල විනයානුකූල ජීවත් වෙන්න ඕනේ. මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් අපි නිවන් දකිනවා අපේ අරියත් ඵලය අපගේ පරිණිරවාණය මේ භවයේ කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ මේ ඥානය පාළ වෙනකොට මේ භාවනා යෝගියා අරියත් මාර්ගයට පත්වෙච්ච අනාගාමී උත්තමයෙක් වෙනවා එයා මේ ලෝකයේ සෑම දෙයක්ම තුනී කරන ක්‍රමවේදය දන්නවා. ඒතු එයා ළඟ පවතින්නේ තුනී වෙච්ච ක්‍රමයන්. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා අනාගාමි උත්තමයා තුල ලොකුවට පේන වැරදි මොකවත් නැහැ. වචන වලින් ලොකුවට මොකවත් ඇහෙන්නේ එයාගේ චරිත ගුණාංගවල තියෙන සියුම් වැරදි, ඒ සියුම් වැරදි තවත් රාතේකට තමයි පේන්නේ. කිසිම කෙනෙකුට හොයන්න බෑ. එයා හැම දෙයක්ම ලෝකෝත්තරව මංගල නැකතෙන් බලලා මංගල කාරණාවක් වශයෙන් ගනුදෙනු කරනවා. ඒ විතරක් නෙමෙයි කිසිම කෙනෙකුගේ අගුණයක් කියන්නේ එයාට කැත විදියට බයිනවා. එතකොට කියනවා බලන්න අපට බනින්න මේ මානසිකත්වය මෙච්චර දැඩි කරගත්තා මෙයා. අපට නිନ୍ଦා අපාස කරන්න මේ තරම් මෙයා වීරිය වැඩුවා. මේ තරම් සිත දැඩි කළා. මේ වගේ නිවනට දැඩි කරා නම් අපි මෙයාගෙන් කමටහන් ගන්න වෙනවා ඔක්කොමට කලින් මෙයයි රාත් වෙන්නේ මේ විදිහට අර බනින කෙනා තුලින් හොඳ දෙයක් දැකලා ಗುಣකතන කරනවා එහෙනම් මේ වගේ චරිත ගුණාංග එයා තුලින් නිර්මාණය වෙලා එයා තුල ලෝකෝත්තර ස්වභාවය ක්‍රමානුකූලව වැඩි දියුණු වෙලා එයා ආර්ය කුල පුත්‍රයෙක් බවට පත් වෙලා තථාගතයන් වහන්සේගේ තථාගත ගුණ උසලන සංඝ ගුණ වලින් පිරිච්ච ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා එහෙනම් අපි මේ කමඨාන් දේශනාව තුළින් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීඨා සීය පවත්වනවා කියන කමඨාන තුළින් සෝවාන් වෙන්නේ කොහමද? සකු르දාගාමි වෙන්නේ කොහමද? අනාගාමි වෙන්නේ කොහමද? වැඩනිමා කරලා අරියත් බවටපත් වෙන්නේ කොහමද කියන එක සාකච්ඡා කළා. එහෙනම් මේකේ අරියත් ඵලයට අදාළ කාරණාව තමයි සෑම දෙයක්ම සියුම් වෙලා තුනී වෙලා යන්න හරින්න ඕනේ. අපි දකින්න දේවල්, හැයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල් මොකවත් අපි ගන්නෙ නැහැ. හේතුව හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා ඒක විනාශ වෙලා යන්න හරින්න ඕනේ. කර්මානුරූපීවයි ඇති වෙන්නේ, කර්මානුරූපීවයි පවතින්නේ, කර්මානුරූපීවයි නැති වෙන්නේ. ඇති කරන්නත් බෑ, පවත්න්නත් බෑ, නැති කරන්නත් බෑ. එහෙම පවත්වාගෙන යන්න පුළුවන් අද අපේ ඥාතියෝ හිතමිත්‍රෝ අපි අල්ලාගෙන ඉන්නවා නැති වෙන්න දෙන්න. අපේ බඩමුට්ටු පරණ වෙන්න දෙන්න අපිව අල්ලාගෙන ඉන්නවා. අපි කොච්චර පරිස්සම් කරත් ඒවා පරණ වෙනවා. කොච්චර ආරක්ෂා කරත් අපේ ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ අපෙන් වෙන් වෙලා යනවා. එහෙනම් මේ ලෝකයේ මොකවත් with the. ඉපදවන්නත් බෑ පවත්වන්නත් බෑ නැති කරන්නත් බෑ ඒ ඒ කාලවල ඒගොල්ලෝ කැමැත්තෙන් අපෙන් අයින් වුණොත් මිසක් අපිට ඒගොල්ලෝ අයින් කරන්න බෑ ඒ ඒ කාලවල කැමැත්තෙන් ඒගොල්ලෝ අපට ලං වුණොත් මිසක් අපට අකමැත්තෙන් ඒගොල්ලෝ ලං කරගන්න බෑ එහෙනම් මේ ලෝකේ මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා සියුම් වෙලා පවතින ස්වභාවය අවබෝධ කරගෙන ඒ ස්වභාවයට සිත පීටලා අපට විවේකයෙන් ඉන්න පුළුවන් නම් මේ කර්ම කිසිම දෙයක හිමිකම් කියන්නේ නැතුව කර්ම නිර්මාණය වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අන්න එතකොටයි අපගේ ලෝකෝත්තර ජීවිතය පරිපූර්ණ වෙන්නේ පිරිණිවෙන්නේ. එහෙනම් මේ කමඨාන තුලින් විශේෂයෙන් අපි සාකච්ඡා කරපු කාරණාව තමයි මේ ගන්ධය කියන ස්වභාවය මේ අනුබ්‍රමණය වෙන නිසා ඇති වෙන ස්වභාවයක් අණුවල භ්‍රමණ වේගය අඩු වුණාම ගන්ධය තුනී වෙලා නැති වෙලා යනවා එහෙනම් අපි මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය තුනී කරලා අත්හරින්න පුළුවන් නම් ಗುಣ බලන් නැතුව අපට ඉන්න පුළුවන් නම් ගනුදෙනුවෙන් තොර වෙන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම මිනිසෙකුගේ ගඳක් අපට දැනෙන්නේ අසත්පුරුෂ ප්‍රශ්නයක් අපට ප්‍රශ්නයක් වෙන්නේ කිසිම කෙනෙකුට අපි අගුණ කියන්නේ හේතුව අගුණ අපිට පෙනිලා නැහැ දැනිලා නැහැ එහෙනම් මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන මේ නාම රූප වලින් පිරිච්ච මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගන්න අපි මේ කමඨාන වඩන්නට ඕනේ මේ කමඨාන කරනකොටගෙන මේ ගන්ධයේ තියෙන ධර්මතාවය අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවරට විදර්ශනාවෙන් දකින්න ඕනේ එහෙනම් මේ ලෝකයේ සෑම තැනම ගඳ පවතිනවා මොකවත් ගඳක් නැහැ කියලා කියනකොට ගඳක් නැහැ කියන ඒ ගඳත් මෙතන පවතිනවා එහෙනම් අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරන වාතයේ ගඳ නැද්ද? අපට පෙනෙන මේ රූපයේ ගඳක් නැද්ද? අපට පේන මේ ඇඟීම් වල ගඳක් නැද්ද? අපේ සිතිවිලි වල ගඳක් නැද්ද? ඇසිරීම් වල ගඳක් නැද්ද? එහෙනම් මේ සෑම චරිත ගුණාංගයකම ගඳක් පවතිනවා. ඒ ගඳ නිරෝධ කරන්න, ඒවා නිමා කරන්න ඕනේ. ඒ අණුවල භ්‍රමණ වේගය නවත්තලා දාන්න ඕනේ. එන අසකන දිව නාසය සමසිත කියන ආයතන අයම ක්‍රියාකාරී ස්වභාවයකින් පවතින නිසා මේ ආයතන අයම ගඳ නිස්පාදනය කරනවා. අසත්පුරුෂ ගුණාංගයයි මේ ගඳ කියලා කිව්වේ. එහෙනම් අපේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට කවදාවත් ගඳ නිස්පාදනය කරන්නේ නැත්නම් නම් භ්‍රමණ වේගයකින් තොරව එයා සියුම්ව කටයුතු කරනවා නම් අවෝසි කර්ම විතරයි නිස්පාදනය වෙන්නේ. එහෙනම් ගඳ දැනෙන්නේ අපි ලෝකෝත්තර නැවතිලා අපේ වැඩ නිමා වෙලා. එහෙනම් හද ඉඳලා ඇසකන දිවනාසය සමසිත මේ ලෝකේ පාවිච්චි කරනකොට ගඳ ඇති නැතුව, කම්පනයේ පීඩන ඇති නැතුව, මේ අණුවල භ්‍රමණ වේගය වැඩි නැතුව ලෝකෝත්තරව අපි ඇසිරෙන්නට ඕනේ. කාගේ ගුණය දැක්කත් කලඹෙන්නේ නැතුව ඉන්න ඕනේ. හේතුව මේ ලෝකේ ගුණ දැක්කොත් හොඳ මිනිස්සු වෙනම පේනවා, නරක මිනිස්සු වෙනම පේනවා. එතකොට අපි ඇලෙනවා, ගැටෙනවා. අපි විනාශ වෙන්නේ. ඒ මිනිස්සයා වපුරන දේ, කපන දේ ඒ මිනිස්සයා අරගෙන යයි. ආක තින කුණු ගොඩකට පැටලිලා අර මිනිසයා නරකයි කියලා දොස් කියලා මේ මිනිසයා හොඳයි කියලා ಗುಣ කියලා අපි මොකටද ලෝභ දේශ මොහ වඩලා අපි විනාශ වෙන්නේ? එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ ගුණයක් නොදකිමු. කිසිම කෙනෙකුගේ ගුණයක් වර්ණනා නොකරමු. අපි මිනිසත් භවයට ආවේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර විමුක්තියටපත් වෙන්න. මගේ රාත්පලයේ ඉදිරියේ කිසිම දෙයක් මට වටින්නේ මගේ දුකෙන් නිදහස් ඉදිරියේ මට මොකවත් වටින්නේ මාගේ විමුක්තිය ඉදිරියේ මට කිසිම දෙයක් අදාළ නැහැ කියන මානසිකත්වයේ පීඩලා අද ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩම් යමු. මේ පේන ගස් කොළන් හැම එකක්ම අපට කමඨාණන් මේ හැම නාමයක් රූපයක්ම නිර්වාණ පණිවිඩයක්. ඒ හැම පණිවිඩයක් තුලින් අපි කමඨාන් වඩනවා මිසක් ඇයි මල් ඇදෙන්නේ නැත්තේ? ඇයි පී දෙන්නේ නැත්තේ? ඇයි ගැඩි ඉදෙන්නේ නැත්තේ? පැයෙන්නේ නැත්තේ කියලා ගස් කොළන් තියනවා වැඩි, කුරුල්ලොන්ගේ කරදර වැඩි, ගස් කොළන් නැහැ රස්නේ වැඩි. මේ හැම නාම රූපයක්ම දැන් අපට කරදරයක් වෙලා නැද්ද? ප්‍රශ්නයක් වෙලා නැද්ද? වන්න ගන්ධ රස ඕජා කාලේ දීපේ දේශේ කුලය හැම එකක්ම ප්‍රශ්නයක් වෙලා නැද්ද? එහෙනම් අපි මේ සතරමා භූතවලින් නිර්මාණය වෙන සෑම සංඥා සංස්කාර ධර්මයකම ಗುಣ බලන්න ගිය නිසා තමයි අපි පිරිහිලා ඉන්නේ අපේ චරිතය විනාශ වෙලා ඉන්නේ තාම විදර්ශනාව පාළ වෙන්නේ නැතුව ප්‍රඥාව පාළ වෙන්නේ නැතුව ලෝකෝත්තර මාර්ගඵල නැතුව අපි දුක් විඳින්නේ අපි මේ හැම දෙයක්ම ಗುಣ බලන්න ගියා කාන්තාරයට ගස් නැහැ කියලා බැන්නා කැලෑවට ගියාම ගස් වැඩි සත්තු වැඩි සීතල වැඩි කියලා බැන්නා එහෙනම් අපි හැමදාම අගුණ කියනවා ಗುಣ කියනවා. ඒ නිසා කෙලෙස් ධර්ම ඇති වෙලා සංසාරේ නැවත නැවත ඉපදිලා දුක් විඳිනවා. ඒ නිසා අද ඉඳලා ಗುಣ බලන්නේ නැහැ. මේ ලෝක හැමදේම කමඨාණක් වශයෙන් බලනවා. හැමදේම ಗುಣධර්ම වඩන නිවන් මාර්ගයක් වශයෙන් බලනවා කියන උත්තරීතර කමඨාන ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ගන්ධය මත සිත පීඨා සීය පවතන කමඨාණෙන් අපට ලැබුණා. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගමු. හැම මොහොතක් තුළම ගඳ දැනෙනකොට, ආහාර පානවල ගඳ දැනෙනකොට, දාඩිය ගඳ දැනෙනකොට, සිවුරු වල පඳු ගඳ දැනෙනකොට, මිනිස්සු ළඟ ගඳ දැනෙනකොට, කුණු රොඩු වලින් ඇතිවෙනා දුගන්ධය දැනෙනකොට මේ සෑම පළතුරු වලින්ම නැතිවෙනා ගන්ධය අපේ නාසයට ඇතුල් වෙනකොට මේ ධර්මයේ අපට අවබෝධ වෙන්න ඕනේ. ගන්ධය තුළින් අපි ප්‍රත්‍යක්ෂ කරපු විදර්ශනාව අපට අවබෝධ වෙන්න ඕනේ. මේ කමඨාන ස්වයංක්‍රියව ඉබේම දියුණු වෙන්න ඕනේ, වැඩෙන්න ඕනේ. එහෙනම් මේක හොඳට සිතේ තැම්පත් කරගනිමු, ධාරණය කරගනිමු. නැවත නැවත මේ ධර්මතාවය මෙනෙහි කරලා මේ පවතින ගන්ධය තුළින් අපට නිවන් දකින්න පුළුවන්, මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවෙන්න පුළුවන්. මේ කමඨාන අපගේ ජීවිතයේ අවසාන කමඨාන අවසාන නිර්වාණ පණිවිඩය අපි අද ඉඳලා වඩන භාවනාව එහෙනම් නැවත නැවත මේ කමඨාන වඩලා මේ භාවනාව පුරුදු කරලා ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල අපේ වැඩ නිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවෙන්න මේ ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි